අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නිසනවනේ බ්‍රහස්පතින්දා ධර්ම දේශනා මාලාවේ තවත් අංකයකට මුල පුරණ්ඩය හදන් සීලුම දෙනා ඒ ධර්ම දේශනා සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස <clears throat> යෝපි සෝ භික්ඛු කීනාසවෝ උසිතවා කතකරණීයෝ ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදන් සම්මදඤ්ඤා විමුක්තෝ සබ්බං සබ්බතෝ අ비ජානාති තී කෞරණීය සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි ඉස්සරහින් තියාගත්තේ මූලපරියාය සූත්‍රයේ උද්ෘතයක් සබ්බ ධම්ම <coughs> මූලපරියාය කියලා මේක මජ්ක්‍ධිම නිකාය කියන සූත්‍ර පිටකේ පොතේ මුලින්ම සඳහන් වෙන සංග්‍රහ වෙන සූත්‍රය ඒකෙදී සංකල්ප 24ක් අරගෙන දුහාම්තුරන්ගේ ඥාණයට ගැළපෙන විදිහට සංකල්ප 24ක් කරන එක සාමාන්‍ය ලෝකයා දකින්නේ කොහොමද? බණ භාවනා කරන එක නා දකින්නේ කොහොමද? බණ භාවනා නිම කරපු රහතන් වහන්සේ දකින්නේ කොහොමද? තමන් වහන්සේ දකින්නේ කොහොමද කියලා බොහොම ලස්සන හදා බෙදා ගැනීමක් කරනවා. බලන කෙනාගේ බැල්ම අනුව එයා එක්ක පෘථජන කියලා කියනවා නැත්නම් සේක පුද්ගලෙක් කියලා කියනවා හික්මෙන්නෙක් එතන අසේක පුද්ගලෙක් කියලා කියනවා හික්මීම સમાપ્ત කරපු කෙනෙක් උසිතවා කතකරණියෝ හිත බාරෝ අනුපත්ත සදත්තෝ කියන නම් වලින් සඳහන් කරන එක ඊටසේ ඔක්කොම දකින්නා වූ තමන් වහන්සේ සරුවචන් වහන්සේ කොහොමද දකින්නේ කියලා. ඉතින් නන්ලයිස්තුවේ නැත්නම් ඒ සංකල්පලයිස්තුවේ 23 වෙනි එක ආසන්න අද්දර අවස්ථාවට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒක සබ්බං කියන පදයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ සබ්බං කියන වතේ යනකොට නම් සමස්තේ සියල්ල කියනකොට සංකල්පයක් තමයි. නැත්නම් මුලින් සඳහන් කරන පටවියාපෝ තේජෝ වායෝ වගේ දේවල් ඒවා ඉතින් සංකල්ප විදියට නෙවෙයි අපිට පේන්නේ. පවතින දේවල් විදියට. හිතේ තියෙන දෙයක් නෙවෙයි එළියේ තියෙන මනින්ට කිරන්න පුළුවන් දෙයක් විදිහට තමයි ඒ පට ව්‍යාපෝ තේජෝ වශයෙන් මේ හතර මහා භූතයන් වශයෙන් අපි ගණන් ගන්නේ. නමුත් මේ සීක පුද්ගලයා පෘථජ්ජනයා විදියට ඉඩම් බෙදාගෙන වතුරට රණ්ඩු කරගෙන ගින්නට අයිතිවාසිකම් කියන උලඟ බෙදාගෙන කටයුතු කරාට මේ සීක පුද්ගලයා බලනවා මේ පාඨවි කියලා කියන්නේ තද ගතිය, තද භාවය, තද ස්වභාවය. එහෙම නැත්නම් ආපෝ ගතිය කියලා කියන්නේ ආබන්දන ගතිය, වැగిරෙන ගතිය, වැగిරෙන ස්වභාවය, වැగిරෙන භාවය. එතකොට ඒකේ තියෙන ගුරුසු අල්ලන්න පුළුවන් ත්‍රිමාන රූපය නෙවෙයි ශේක පුද්ගලයා බලන්නේ ඒකේ තියෙන භාවය ස්වභාවය එනත ඒකේ සංකල්පමේ ස්වરૂපේ ඊට පස්සේ තියෙන <clears throat> ඒකේ එක දේවනිකාය එක එක අරූප ලෝක සියල්ලම සාමාන්‍ය පෘථජනය හිතන යන්න පුළුවන් තැනක් කියලා මෙතෙල්ල එතෙන්ට යන්න පුළුවන් එතන මම යන්න ඕනේ තැන මෙතන මම ඉන්නේ. එතෙල්ල යන්න සීටිමක් අඳිනවා වගේ අඳින්න පුළුවන් කියලා. ඉතින් යන්න පුළුවන් තැනක් ගැන නෙවෙයි මෙතන කතා කරන්නේ සංකල්ප. ඒ වගේත් සංකල්ප වුණත් පුතත්ජනට තාරාතිරම් තියෙනවා. පටවිය ගැන කතා කරනට වැඩිය හොඳයි ආකාසානං ඡායතන ගැන කතා කරන්න. නැත්නම් විඥානං ඡායතනේ කතා කරන්නේ. මොකද ඒව අරූපේ. රූපේ ඉක්මවලා. ඉතින් ඒව දිගේ ਸਰවඥාන්සේ මේ සීක පුද්ගලයාට කියලා දෙනවා. කියලා කියන ඌ අතර තාරතිරන් ඔබ දාන්න ගියාට මනුන් කිරුම් කරන්න ගියාට ඒකේ මඤ්ඤණා කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඌ වගේ <clears throat> සීක පුද්ගලයෙක් වශයෙන් නැත්තම් සීල සමාධි ප්‍රඥා පුරන්නේක් වශයෙන් තාරතිරන් බලන්න යන්න එපා. නොකිය කියවෙනවා නන් දාන්න එපයි කියලා. භාවනා කරනකොට අපේ ආස්වාස ප්‍රසවාස කියලා නම් කිරීමකින් පටන් අර ගන්නවා. ආස්වාද ප්‍රසආසයේ සමෘද්ධ වෙනකොට ඒ නංවන නං කීම හැලෙන බව පෙන්වනවා. ඒක හරි බොහොම ප්‍රසිද්ධ කාරණාවක් එනාට තේරුම් කළ දෙන්න අමාරුයි. හොඳට ආනපානෙ පේනකොට ඒකේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කරගන්න බෑ, නම් කරන්න බෑ, ලේබල් කරගන්න බැරි වෙනවා. ඒ නිසා නම් කරන්න උත්සාහ කළොත් ලෝකෙම නෙවෙයි එකක් අල්ලන නොබෝ වෙලාකින් ඒකේ ඒ නම් කිරීමට හේතු වෙච්ච ලිංග ආකාර නිर्देश නිමිති ಉದ್ದೇಶ ඔක්කොම දිය වෙලා යනවා. වෙන දෙයක් බාටපත් වෙනවා. ඒ නිසා හුඟව දෙනෙක් භාවනා කරන්න ගිහිල්ලා ඒ නම්මනම් මෙනේ කිරීම පටන් අරගෙන ඒක කරගන්න බැරුව පැටලිලා භාවනා කැඩුනා. එහෙම නැත්නම් මට සතිය තේරෙන්නේ නැහැ මට අරමුණ ගැලපෙන්නේ නැහැ කියලා ඒ නොදැනුවත්කම නිසා මේ භාවනා කරන්නේ අරමුණු කරලා තියෙන සංකල්පයක බව දන්නේ නැතුව ඒක රූපාකාරයෙන් බලාපොරොත්තු වෙනවනම් ඉතින් බලාපොරොත්තු සුන් වෙනවා. ඒක සීක ලෝකේ හරියට සිද්ධ වෙනවා. නැත්නම් අසීක වෙනකොට ඒක සංකල්පකින් පටන් ගන්න සංකල්පකින් સમાપ્ત වෙන බව දානවා. ඒවත් 24ක් තියෙන බව දානවා. ඒ 24න් අපි කීපාර ඉතිස්ල වාරවල කිව්වේ නානත්තං ඒකත්තං කියන නානාත්ව භාවයට වෙනස් වෙන භාවයටපත් වෙච්ච දේ සහ සියල්ල සමස්තයක් වශයෙන් ඒකත්වයේ කියන එකේදී. ඉතින් එහෙම බලනකොට අපි දැන් මේ ඉඳගෙන කතා කරොත් මේක ලංකාවේ වස්නාහිර පළාතේ ගම්පහ කොට්ටාසේ මේ නිසනවනේ. නමුත් අපි ඒක ටිකක් ඉහළට ගිහලා බැලුවොත් ලංකාවේ සිටියේ මේ පොඩ්ඩක් පුංචි තැනක් ඒක එච්චර ලොකු එකක් නෙමෙයි. ඊට පස්සේ ලෝක සිටියම ගත්තොත් අල්ලන්න බෑ. ඒකලා හඳේ ඉඳලා බැලුවොත් ලෝකේ උදා වෙලා එන හැටි පොළවේ ඉඳලා හඳ උදා වෙලා ඉන්නා වගේ. ඒතර මේ එක තැනක් ගැන මේ අපි කතා කරනවා. නමුත් ඒ ලෝකයේ උදාව දිහා බලන කෙනෙකුට මේ කියන සංකල්පේ මේ කියන නිසනවනේ ගණන් ගන්නවත් දෙයක් නැහැ. සමස්තයට දාලා බැලුවොත් නානත්තයට දාලා බැලුවොත් මේ නිසනවනේ මේ උතුරු දිශාට වැඩි දකුණු දිශාව වෙනස්, දකුණට වැඩි ප්‍රශ්නහිර වෙනස්, අර කුටියට වැඩි මේ කුටිය වෙනස් හරියට තෝරනවා අපි. නානත්තයට දායි රණ්ඩුත් කරනවා. අර කුටිය මට ඕනේ, අර කෙල්ල කැලේ මුල් ඇවරිය මට ඕනේ කියලා. සමස්තයට දාලා බැලුවොත් මේක ගණ්ඩ දෙයක් නෑ මේකේ මුළු නිස්සරණවනේම ගත්තත් ලෝක සිටියේ පුංචි තිතක් අපි. අනේ ඒ වාගේ ඒ නානත්වයට කඩන දේ ඒකත්තර දාලා බලනකොට ඒකේ අගයන් ආඩම්බරන විශාල වෙනසක් වෙනවා. ඒකේ අනිත් පැත්තත් වෙනවා. ඉතාම ලස්සන මනරම් මිස්ටි රූපයක් අරගෙන ඒකේ ඇහ කන දිවනාශය කය කෙස්ලම් කෙස්ලොම් නියදත් වෙන් කරපු ගම අර තියෙන సౌందර්යය නැතිලා යනවා. ඒකේ ආයත් පට ව්‍යාපෘතේජ විතරයි එනතු ස්ත්‍රී ගතියක් පේන දෙයක් නැහැ. අන්න ඒ වගේ මේ ඒකත්වයට නානත්වයට දාලා බැලීම වස්තුවක් කෙරේ තියෙන සංකල්පෙම වෙනසක් ඇති කරන්න පුළුවන් බව ਸਰවඥාන්සි දැනගෙන හිටියා. ඒසා සීක පුද්ගලයන් කියනවා ඔබ බලන දේ සමස්තයට දාලා බලපන්. සමස්තේ පේනකොට ඔය අදාළ කොටස විතරක් කරන බලපන්. අන්නේ දෙකට මේ මාරු කර කර බැලීම ආර්ය පරිශ්‍රණයේ කොටසක්. බලනවද පේනවද කියන එකත් ලොකු දෙයක්. සමහර වෙලාවට කරගෙන කරන යනකොට ඒ වගේ නානත්වයට වැටලා පේනවා. සමහරලාට ඒකත්වයට වැටලා පේනවා. අන්නේ දෙක වෙනකොට දෙක සම්පූර්ණ ලෝක දෙකක්. ඉති යෝගාවචරය කමටහන් සුද්ධ කරන්න අනෝ ඇයි මෙහෙම පේන්නේ ඇයි මෙහෙම පේන්නේ කියලා ඒ අර සීක භාවයේ තියෙන හැටි තමයි හිතනවා මේක හරි මේක වැරදි කියලා. ඒ මොකද මේ නංවනම් දීලා තාරාතිරම් අයිනෝ. ඉතින් මේ දෙකේ කරලා කරලා කරලා කරලා ඒකත්වයට වැටුණත් නානත්වයට වැටුණත් දෙකේම තියෙන්නේ සංකල්ප දෙකක් කියලා ගියාට පස්සේ ඒ ඒකත්වය තව පැත්තකින් විග්‍රහ කිරීමක් තමයි මේ සබ්බ කියන පදයෙන් සඳහන් කරන්නේ සියල්ල. සමස්තයක් එකක් වශයෙන් ගත්තාම ඔක්කොම ඒකට සබ්බ කියන පදේ දාන්න පුළුවන්. ඉතින් ඒ සබ්බ විවිධ විදිහට අපේ ලෝකේ විවරේ පවතිනවා. සබ්බඤ්ඤු කිව්වත් සියල්ල දන්නා වූත් සියල්ල දක්නා වූත් උතුමන් වහන්සේ. දැන් මේ පටවියාපෝ තේජෝ වශයෙන් කපන්න කොටන්න තත් වලින් ඇවිල්ලා මේ ඒකත්වයට නානත්වයට සබ්බත්වයටපත් වුණාට පස්සේ අර පුංචි පුංචි කොටසක් කෙස් ගහක් නිය දත් සම් වගේ පුංචි කොටසක් විතරක් නෙමේ සබ් සබ්බ කියන කොටස ගත්තත් ඒකේ ගණ්ඩ දෙයක් නැහැ අර කන ව්‍යංජනයකට වැඩිච්ච කෙස් ගහක් ওই කේශ කලාපේ කේශ කල්යාණේ තියෙන කේස් ගහකට වැඩි හුඟක් වෙනස්. ඒකට ඒක බත් කා ගන්නත් බැරි තරම් අපිරියයි. ආන්නේ වගේ එක ගහක තියෙන වටිනාකම වෙනස් වෙනවා වගේ මේ සබ්බ කියන පදයට ගත්තත් එහෙම නැත්නම් සමස්තය කියන පදයට ගත්තත් යෝගාචර ඉහළ මට්ටමට යනකොට ඒ සියල්ලමත් අර පුංචි දෙයත් දෙකේම එහෙම ගන්න දෙයක් නැහැ. දෙකේ වෙනසකුත් නැහැ. ඒක සියල්ල නියෝජනය කරනවා සියල්ල එක නියෝජනය කරනවා. ආන්නේ නියෝජනය අතින් බලනකොට කොටස් කොටස් වලට කඩලා ඉවට නංවනන් දීගෙන තාරාතිරම්මනීම හරහා තමයි සංසාරයක් ගොඩ ගන්න. කොටස් කොටස් කොටස් කඩලා එක එකට නංවනන් දීගෙන කතන්දර ගෙතීම හරහා තමයි ප්‍රපංචකරණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට සිද්ධ වෙන්නේ. කහපු දේව අමාරා කෑමක්. පරණ තියෙන එක ආයෙ මතු කරලා ඒක හරක් දවල්ට කාලා රැට කනවා රැට වමාරා කන්නා වගේ ඒකම හිතේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ මොකද? ඒ කොටස් කරපුවා මේ කොටසට වැඩිය මේක හොඳයි. මේ අතර තාරාතිරම් තියෙන නිසා. ඒ ඒ තාරාතිරම් වශයෙන් නම් කරමින් මේ කතන්දර ගෙවීමේ වැඩපිළිවෙලට කෙලස් තුනක් මාර්ගෙන් පෙන්වන තණ්හා, මාන, ditthi වාසය. තෘෂ්ණාව කරනකොට අපි මුල් කෙසේ කියන්නේ මුල් ලැබරිය හොඳයි, දෙවෙනි අවරියට වැඩිය හොඳයි කියලා කියනවා. දිනක් කරපුවම ඉස්සල්ලාමින වතුර ටික හොඳයි. පස්සේ එන වතුරට වැඩියි. රස්සාව කරපම් පළවෙනි පඩිය හොඳයි. ඊට පස්සේ එන පඩියට වැඩි කියලා ඒක අර කොටස් කරන්න පටන් අරගන්න. ඒ සුභ අසුභ වශයෙන් කරනවා. තණ්හාවම තමයි. මාන්නයක් තියෙනවා මැනීමක් කරා. ලොකු දේ හොඳයි. පොඩි දේ නරකයි. එතන උතුරු පැත්ත හොඳයි. දකුණු පැත්ත නරකයි. ඔහොමම කියලා මාන තියෙනවා නැත්නම් දෘෂ්ටියක් තියෙනවා. ඒ බලන සියල්ල බලන මම මගේ කුඤ්ඤේ ඉඳලා තමයි මේ ඔක්කොම බලන්නේ. මම කේන්ද්‍ර කරගෙන. ඉතින් මේ තණ්හාමාන දිට්ඨි කියන මේ සංකල්ප දිහා බලන මේ දෘෂ්ටි කෝණ තුනෙන් සීක පුද්ගලයා ගණන් ගන්නේ දෘෂ්ටි නැති කෙනෙක් විදියට. තණ්හාමාන දෙක විතරයි තියෙන්නේ. එයා සක්කාය දිට්ඨි නැති කරලා තියෙන්නේ. එතකොට පෘථජ්ජනයට වැඩිය එයා වෙනසක් තියෙනවා. හැබැයි අහුවෙන තව කොන් දෙකක් තියෙනවා. තණ්හා තියෙනවා මාන තියෙනවා. ඉතින් මේ අසීක පුද්ගලයා කියනකොට මේ තණ්හා මාන දිට්ඨි කියන තුනම නැති වෙනකොට එයාට මේ පුංචිත්තත් එකයි සමස්තයත් එකයි. ඉතින් පොඩි දේ නානාභාවයටපත් වෙච්චි කොටස් කරගත්ත සීමාවල් මරියාදාවල් සහිත ඕදිය සහිත පුංචි දේ ඒ සමස්තයත් දෙකේම නැත්නම් සමස්තය විස්තර කරපු පද වලින්ම සඳහන් කර තිනවා සබ්බං නමඤ්ඤති. මේ සමස්තය දැක්කට පස්සෙත් සියල්ල අවබෝධ කරාට පස්සෙත් නැත්නම් මුළු ලෝක ධාතුවම දැක්කට පස්සෙත් නැත්නම් මුළු කාල පරාසයම දැක්කට පස්සෙත් ඒක පිළිබඳව අනේ මං කොච්චර හොඳ දෙයක්ද දැක්කේ කියලා ආඩම්බර වීමක් නැහැ. මේකේ ගණ්ඩ දෙයක් නැහැ කියලා පශ්චාත්තාපෙකුත් නැහැ. ඒ නිසා සබ්බං නමඤ්ඤති සබ්බතෝ නමඤ්ඤති සබ්බෙන් සබ් තබ්බේ නමඤ්ඤති කියලා මේ එක එක ව්‍යාකරණ වල දාලා පෙනවා සමස්ත යෙහි ගණ්ඩ දෙයක් නැහැ සමස්ත යෙන් ගණ්ඩ දෙයක් නැහැ සමස්තය ගණ්ඩ දෙයක් නැහැ මේ සමස්තයේ මගේ කියලා ගණ්ඩ දෙයක්වත් නැහැ මොකද මේ සමස්තය ඒක විශ්ීම නඩත් වෙන දෙයක් සමස්තය මට ආණ්ඩු මට්ටු කරන්න තියෙන එකක් නෙවෙයි ඒක ඒක විශ්ින් නඩත් වෙන එක නිසා මට බෑ සමස්තය වෙනස් කරන්න ඒක නිසා මම කියලා ගන්නෙත් නැහැ සබ්බං නාබිනන්දති ඔක්කොම තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේකෙන් ගන්න දෙයක් නැහැ කියලා. එතකන් ඒකට ළඟා වෙනකන් මේක පුදුම නැවුම් ගතියක් තියෙනවා. පුදුම කුතුහල දනවන ගතියක් තියෙනවා. මේක ඔක්කොම ගන්න නැත්තම් මට මේ පොඩි කැලක් හම්බෙලා තියෙන්නේ. සමස්තේ ළඟා කරගන්නකම්. මේ ලෝකෙම සක්විති රජ වෙනකම්. නැත්නම් තමන් ඉන්න රටේ තමන් රජ වෙනකම්. එහෙම නැත්නම් මේ සල්ලි ඔක්කොම මට අයිති වෙනකම්. මේ විදන් ඔක්කොම මට අයිති වෙනකම් කියලා අසීමිත සරණක් තියෙනවා. ඒ වුණාමත් ඒක හම්බුනාට පස්සේ අය උපමාවට කියන්නේ අමුණාට පස්සේ ඔකය ඉතින් මගේ නම් ඊට පස්සේ පාටි දාන දෙයක් නැහැ. අන්නේ වගේ මේ සමස්තයෙත් සමස්තේ තේරුම් ගත්තට පස්සේ ගන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ ළඟා වුණාට පස්සේ ඒක නීරස භාවයට, කම්මැලි භාවයට, ඒකාකාරී භාවයට නිදි කිරවන ගතියටපත් කරනවා. ලබා ගන්නකම් තියෙන ඒ කුතුහල දනවන ගතිය, නැවුම් ගතිය ලැබුවට පස්සේ නැති වෙනවා. ඒ නිසා ඌට දෙන්න තියෙන දඬුවම තමයි ඉල්ලන දේ දෙන එක. මොනවාරි කවුරුකෝ අනේ මේක නම් ගන්න බෑ බොහොම හරි ඔබතුමාලාක තියෙනවා අනේ මං අත් අවුරුද්දක් විතර දරදී අදින්නම් මෙහෙම කරන්නම් මෙහෙම කරන්නම් කියලා ඉඩි පිටින් දෙන්න ඕනේ අනේ පාව මුකුත්ම කරන්න බෑ මේක ගන්නකෝ කියලා ගත්තට පස්සේ මොකද වෙන්නේ ඒකට ඒක ඔක්කොම ඉවරයි ගන්නකම් මලක පිපුම මල පිපුමෙන් හමාරයි අලක නැගුමට අල බිඳුමෙන් හමාරයි අනිත් වගේ දෙයක් ලැබුවට පස්සේ සමස්තය වුණත් ලැබුවට පස්සේ ඒක අභිනන්දනය කරන්න දෙයක් නැහැ. අන්න ඒ බව සියල්ලම ලැබෙනකම් බලන්න ගියොත් කවදාකවත් සාක්ෂාත් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා පුංචි කොටසක් අරගෙන ඒ පුංචි කොටස ළඟා කරගෙන ඒ ළඟා වෙනකොට ඒකේ ඇති වෙන කම්මැලිකම නීරස ගතිය තමයි යෝගාවචරයට යම් වෙලාවක භාවනා කරන වෙලාවට Tamange අරමුණට හිත ගියා නම් නොබෝ වෙලාවකින් ඉඳ යනවා. නොබෝ වෙලාවකින් එපා වෙනවා. නොකෝ වෙලාවකින් නැගිටලා යන්න හිතෙනවා. ඉතන හරි අමාරු අරමුණට හිත දානවා කියන එක. හරි අමාරු සතිය කියන එක අවබෝධ කරන එක. නමුත් සතියෙන් අරමුණට හිත දාගෙන ඉන්නකොට හිතගෙනත් ඉඳ යනවා. ඉඳගෙනත් ඉඳ යනවා. ඒ වතින් ලෝකයක් එපා වෙනවා. එතකොට ඒක ප්‍රපංච කිරීමක් මඤ්ඤණා කිරීමක් නෑ. ඒ වෙනුවට වෙන එකක් අල්ලනවා. එනිසා කියන එක කොටසක් අල්ලගෙන ආස්වාද ප්‍රසවාසය හෝ ඒකේ පේන තියෙන 12 ආකාරයෙන් බලනද 11 ආකාරයෙන්ම බලලා ආස්වාද ප්‍රසවාසය පිම්බි මැකිලිමයි දෙක සමානයි. ආස්වාද ප්‍රසවාසය වම දකුණයි සක්මනයි දෙක සමානයි. මේ විදිහට මේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන මේ සංකත ලක්ෂණය ඇතිවීමක් පැනනවා පැවැත්මක් පැනනවා නැත්නම් වෙනස් වීමක් නැතිවීමක් පැනනවා කියන එක නැති දෙයක් ලෝකේ බලන්න කියලා අර ලබාගත් සුවිශේෂී අත්දැකීම පරිච්ඡේද ඥාණය අනික්්‍ය වලට දාලා බලනකොට වෙනවා සමස්තෙමත් මේ සංකත ලක්ෂණේ තියෙනවා. සමස්තෙමත් තියෙන ඇතිවීමක්. සමස්තෙමත් තියෙනවා පැවැත්මක්. සමස්තෙමත් තියෙනවා නැවැත්මක්. ඉතින් මේ පුංචි අංශුවේ තියෙන මේ සංකත ලක්ෂණය සමස්තය දැක්කට පස්සේ පේනවා හැම ලෝකේ තියෙන හැම වස්තුවක්ම සංකතයි පිරියන සුළුයි කෙලෙන සුළුයි, කුණු වෙන සුළුයි, නානා භාවෝ විනා භාවෝ. කැඩිලා බිඳලා යනවා විනාශලා යනවා. ඒ නිසා පුංචි දෙකකින් එක ළඟා කරගත්තාට පස්සේ ලෝකෙටම දාලා බලන එක අන්වේ ඥාන වලින් අනුමාන ඥාන වලින් සිද්ධ වෙනවා. ඉතින් මේ ඒ මහදෙයියා කතා කරලා කෙනෙකුට කියනවා කරදි වලල්ල වටේ පාගලාප කෙනෙකුට තෑග්ගක් දෙනවයි කියලා. ඝන දෙයියෝ කරන්නේ ලුණු පොල් කට්ට වටේ රවුමක් ගහලා ඇවිල්ලා පළවෙනි තෑග්ග ගන්න. අනික් කට්ටිය ඉන්න අවුරුදු ගණන් යනවා. මොකද මේ කට්ටිය වටේ ඇවිදිනවා. මේ මුහුදු මුහුදු තීර දිගේ ගිහිල්ලා එන්න. අර ඝන දෙයියෝ කරන්නේ ලුණු පොල් කට්ට වටේ රවුමක් ගහලා ඇවිල්ලා කියනවා මං කර දේවල් පාගල ආවේ කියලා. ඒ වගේ මේ රටවටේ යන ගිහිල්ලා හොයනවට වැඩිය Taman ඇතුලේ වර්තමානයේ මම දැන් මෙතන කියන තැන හරියට තේරුම් ගත්තොත් ඒ මුළු ලෝකේ තේරුම් ගත්තා වෙනවා. ඒ නිසා මේ මුළු ලෝකේ තේරුම් ගන්න ගිය උත්සාහ කරන જાති තමයි විද්‍යාඥයයි කියන්නේ. ඒකේ වැඩිම දුරදක්ෂණ අනුදක්ෂණ පිටතට දාගෙන ඒකෙන් බල බල ඉන්නවා. ඒ බලන හැම වෙලාවෙම මම දැන් මෙතන නැහැ. ඊට පස්සේ ඒගොල්ල දැනුම් පුදුම සම්භාරයක් එකතු කරනවා. එකතු කරන ධර්ම සමහර ඉවරෙකුත් නැහැ. ඉතින් මේකේ කෙලවර කරන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් බුදුජානනාංශ ළඟට ආපු මේ ශීඝ්‍ර ගමනක් ඇති මේ දේව මේ දේව පුත්‍රයෙක් පස්සේ මිනිස්සෙක් වශයෙන් ඇවිල්ලා අහනවා ස්වාමීන්සේ ගමනෙන් ලෝකේ කෙලවර කරන්න පුළුවන්ද කියලා. බුදුන්සේ කියන බෑ කියලා. විසුට එයාලයින් කම්පැනික් ගියොත් පුළුවන් කියයි. අපේ ප්ලේන් එකට ළඟින් මේ ගමනෙන් කෙලවර කරන්න පුළුවන් කියලා කියනවා. ඒගොල්ලෝ නිරක්ෂයට යන්න පුළුවන්. අනික් අතට යආ ගන්න බැරි වෙයි. ඊට පස්සේම චන්ද්‍රිකාවක් ගිය කෙනෙක් කියතයි කෙලවර කරන්න පුළුවන් කියලා. සරුවචනස කියන බෑ කියලා. ගමනේන න අන්තං පත්තබ්බං කෙලවරක් දකින්න බෑ. නමුත් මේ ශරීරය කියන එක ව්‍යාමමත්තේ කලේවරේ සසංජීමේ සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි කියලා මේ බඹයක් පමණ වූ මේ ශරීරය ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. ඕකට හිත දාගෙන හිටියොත් කායනුපස්සනා කෙරුවොත් කායගත සත්‍ය කෙරුවොත් ලෝකෙම දැනගන්න පුළුවන්. එතකොට මේ ලෝකයේ පිළිබඳ හෝ මේ කය පිළිබඳ හෝ තිබිච්ච ඒ කවදා හරි ළඟා කරගන්න ඕනේ කියන කතාව වෙනුවට ඒක පිළිබඳව අභිනන්දනය කරන්නේ නැති ගතියක් ඒක පිළිබඳව ඉච්චර උදන් අනන්න නැති ගතියකටපත් වෙනවා ඒක තමයි සීක පුද්ගලිකේ தත්ත්ව වශයෙන් පෙන්වන්නේ ඉතින් කාට හරි සමස්තයට ගරු කරන කෙනෙක් කමටහනදී තේරුනොත් මෙයා මේ ඔක්කොම දිහා බලාගෙන ඉඳ කැමතියි ඒකෙන් එයා උසස් දෙයක් ළඟා වුණා කියලා හිතුනොත් එයාට කියනවා පුංචි දෙයක් බෑ. ඒකේ එක අංශුවක් අරන් බලන්න කියලා පුළුවන්. ඒ සමස්ත බල්ල සතුටු එක්කනා අංශුව බලන්න කැමති නැහැ. ඒ කියන්නේ සමස්තෙට නන්දියක් ඇති කරන රාගයක් ඇති කරන ප්‍රේමයක් ඇති කරන. ඒක කඩලා කඩලා අංශුවක් බලන්න ගිය කෙනාට කිව්වොත් ඕක ඔය අංශුව තියෙන සමස්තයෙන් බලන්න කියලා එයා කැමති නැහැ. අංශුව බලපෙන්න සමස්තයට කැමති නැහැ. ඉතින් ඒ කියන්නේ අර තමන් බලන්න පුරුදු වෙච්ච දක්ෂතාවය ඇති කරගත්ත දෙයට නන්දියක් රාගයක් ඇති කරගන්නවා. ඉතින් කමඨාන් සුද්ධ කොට එක බැලලා කියලා දෙන්න ඕනේ. හරි. මේ ආස්වාද ප්‍රසවාසයේ මුලැමැදාක වශයෙන් හොඳට විස්තර වශයෙන් බලාගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසවාස රැලි කීයක් බලන්න පුළුවන්ද කියලා. විශාලතයකට දාපුවාම යාට ඒක මතක නෑ. අර බලන වෙලාවේ පේන සවිස්තර දේවල් මතකයි. නමුත් ඒ උඟාක් විස්තර සහිතව ආනපාන 50 60 70 80 නැත්නම් විනාඩි 20 30 ගියොත් අර පුංචි තොරතුරු වලින් සත පහක වටනාකමක් නැහැ. ඒ වෙලාවේ ඇත්තටම පේනවා. හොඳටම පේනවා. චීන කන්නාඩියක් දැම්මා වගේ පේන. නමුත් විනාඩියක් යනකොට ඒක මතක නැහැ. යාර නානත්වයට දාලා බලන තොරතුරක් සමස්තයට දාලා බලනකොට තේරුමක් නැහැ. සමස්තය බල බල ඉන්න කෙනෙකුට කියොත් මේක අංශුවට කඩලා බලන්න කියලා එක්කෝ සමස්තයට තියෙන ආසාව නිසා කරගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් බැලුවොත් සමස්තය අමතක වෙනවා. ඒ බුරුමේ පඬිස්සවාංශ කියනවා ටීවී ස්ක්‍රීන් එක තිත් වැටෙන වෙලාවේ බලලා පුළුවන් නම් එක තිතක් අල්ලන්න කියලා. තිත් කෝටි ගණක් වැටෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් වැටෙනවා. එක තිතක් අල්ලන්න කියලා. එක තිතක් ඇල්ලුවොත් එයාට පේනවා ඒ තිත ඒ පේන පුංචි අංශුව කවදාකවත් වෙන එකක් එක්ක ගැටෙන්නේ නැහැ. ඒකට ස්වාධීන හට ගැනීමක් තියෙනවා. ඒකටම ස්වාධීන පෙරලියක් සිද්ධ වෙලා ඒ ස්වාධීන අභාවයක් ඒකට තියෙනවා. ලක්ෂ ගාණක් වැටුණට ඒ හැම එකටම ඒකටම ආවේනික වූ හටගන්මක් තියෙනවා වෙනස් වීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. දෙකක් කවදාවත් ගැටෙන්නේ නැහැ. අච්චර කෝටි ගාණක් එකට තියෙදි. සමස්ත බලයන් එකට එකක් බලන්නත් බෑ. එකක් බලන්න ගියොත් ඒ එක තියෙන ටෙලිවිෂන් තිරේද එනතම් ගංගක නගින රැලිවලද එනතම් වාත් කාන්තාරයක නගින මිරිඟුවක චල චිත්‍රයේදී කියලා බැලුවොත් මතක නැහැ. ඉතින් සම මේ දෙක සමස්තය සහ ඒකත්වය නානත්වය දෙක බලබලා ඉන්නකොට තමයි මේ සබ්බම් කියන පදේ යොදන්නේ. ඒ සියල්ල දකින්න කෙනාටත් අර ටෙලිවිෂන් චිත්‍ර තිරයක තියෙන එක තිතක් හොඳට අනිත්‍යවයි ඥාණි වෙන්කල බලපෙන්නට කාරණාව ඇත්ත වුණත් ඒ කාරණාව තියෙන ආර්ථික වටිනාකම සමාජික වටිනාකමක් නැහැ වාගේ මේ මුළු ලෝකෙම තේරුම් ගත්ත දවසේ සබ්බන් කියන විදිහට ඒකත් අභිනන්දනය කරන්නේ නාබිනන්දති කියලා කියනවා. අපි මේ දැන් නම් යන්නේ හැමතේ අවබෝධ කිරුවොත් අපි අනිත්‍යයට වැඩිය උඩට හිටි අපිට අංගෙයි අයට උඩින් යන්න බලවම් වෙයි. අපි ඒක ඔටුන්නක් කරගෙන අපි අනුන්ටත් ඔටුනු පළඳන්න කටයුතු කරයි කියලා. නැත්නම් ඒ වෙනුවට සිද්ධ වෙන එක අවබෝධ කරපු දාසේ මේ කෙස් ගහක් අවබෝධ කරා වගේ ලොම් ගහක් අවබෝධ කරා වගේ තමන්ගේ තියෙන වටිනාකම නිදේ පිළිබඳ වටිනාකම අඩුවීම හුඟක් අමාරුයි ආගමික නායකයන්ට විස්තර කරලා දෙන්න හෝ විස්තර කරා. එනිසා ඒගොල්ලෝ කියන්නේ මේක අවබෝධ කරගන්න කරන වටිනාකම වැඩි වෙයි කියලා. එහෙම කියලා තමයි මේ මේ පොත නම් අනිවාර්යම කියවන්න ඕනේ. මේක විශේෂයි. මේක අත්‍යවශ්‍යයි කියලා අපිට එක එක එක එකන එක එක දේවල් විකුණන්න හදනවා. ඔක්කොම දන්න කෙනාට සමස්තයට යන කෙනාට පේනවා ඔක්කොම කරන්නේ මේ තණ්හා මාන දිට්ටි කියලා තම අපි තියෙන මෝඩකම තිබුණොත් තමයි ඒගොල්ලන්ට බඩු පිපුරන්න පුළුවන් වෙන්නේ. අපි ළඟ මේ අවශ්‍යතාවයක් නැත්තම් අපි ඔක්කොම දන්නවා අපිට කීතයි මේ ගහ දන්න මට කොල කඩා පහලා පෙන්නන්න එන්න එපා. මම ගහ දාන්නවා. ඉතින් කවුරු ඇවිල්ලා ඒ කොලේ පෙල්ලා මේක මෙහෙමයි මේක අහවල් ගහමයි ඕන්නේ මං ගහම දන්නවා මොකට කොල කඩා පාන්නේ. ආන්නේ මේ විදියට අපිට කවුරු මොන જાතියෙන් ඇවිල්ලා නලවන්න පිනවන්න ಜಾති කතා කරත් අපි අහුවෙන්නේ අපි ළඟ ඒක පිළිබඳ තණ්හා මාන දිටි තියෙනවා තමයි. යම් වෙලාවක අපිට මේ සමස්තේ තේරුම් අරගෙන නැත්නම් සමස්තේ තේරුම් ගැනීම අන්වේ ඥාන ඇතුව සමස්තේ තේරුම් ගැනීම පටිවිපස්සන ඇතුව හිටියත් බුදුහාමුදුරන්ගේ ගෝලය වෙන අපි මොකටද මේ අනුන් නයිපෙන පෙන්නකොට මේ වවුසස් කළ සලකන්නේ සර්වඥ වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ මේක දැකලා මේක දැක්කට පස්සේ ඕකත් එපා වෙනවයි කියලා අභිනන්දනය කරන්නේ නැහැයි කියලා කියපු බුදුහාමුදුරු ඉඳද්දී අපි මේ කොහෙද බලාගෙන අපි හිතනවා ඉන් එහා ගිය විද්‍යාවකින්, গুপ্ত ධර්මයකින්, එහෙම නැත්නම් දෙවියන් වහන්සේ නමකින්, නැත්නම් වෙන බුදුහාමුදුර කෙනෙක්ගෙන් මේට වැඩි වැඩි කරගන්න පුළුවන් කියලා. ඒ නිසා කොයි වෙලාවක හරි අපේ භාවනාවේ සමෘද්ධියක් එහෙම නැත්නම් කියනවා නම් සබ්බං කියන පදයට කිට්ටු කරන එනකොට ඇති වෙන පිරිච්ච ගතිය ඒ ඇති වෙන සන්තුෂ්ටි කර ගතිය නිසා එයා පිපාසයක් සංසිඳිච්ච කෙනෙකුට වතුර විකුණන්න හදනවා වගේ වෙනවා. පිපාසය සංසිඳුණාට පස්සේ කොච්චර කිව්වත් ඒ වතුර විකිණෙන්නේ නැහැ. කිංකයිරා උදපානේන ආපාතේ සබ්බතාසියුම් කියලා සරුවත් යන්සේ සඳහන් කරනවා. අර එක සරුවච්චන් ආංශේ <clears throat> ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසමනව එක උපස්ථායකයා විදිහට බ්‍රාහ්මණ ගමකට යනවා. ගියාම මේ බ්‍රාහ්මණ ගමේ එක්කෙනෙකුට බුදුහාමුදුර පැමිණින රුචිත් නැහැ. එලව එලවන්නම හිතක්. ඒ නිසා හැම ලිඳටම පිදුරු දානවා. බ්‍රාහ්මණ ගෙවල් වලට ඇතුළට යන්නවත් දෙන්නේ නැහැ. වතුර වතුර දෙන්න තියා කට තියලා පොරනන්න දෙන්නෙත් නැහැ. යන්න දෙන්නෙත් නැහැ. ඉතින් ආනන්ද හාමුදුරනේ බුදුරජාණන්සේ කියනවා ආනන්ද මට වතුර තිබහයි කියලා. ඥානදාමරු ගිහිල්ලා බලන්න ලිං වල පිදුරු පුරෝලා වතුර තියෙනවද නැද්ද හොයන්නත් බෑ. ඉතින් කල්පනා කරලා කල ඇවිතනම ඇවිදලා බලනවා ගේකට යා ගන්න විදියකුත් නැහැ. ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ ඉවසන්න පොඩ්ඩක් කියලා. වතුර නැත. ටික වෙලාවක් ගිහිලා බුදුරජාණන් වහන්සේ යන්නෙත් නැහැ දැන්. ගමනත් නතර කරලා ආනන්ද මට වතුර ටිකක් නැත්තම් හොඳයි කියලා කිව්වා. ආනන්දමර දෙවෙනි සැරේටත් ගිහිල්ලා බලන හැම තැනම බලින් වලට වතුර පුර මේ දාය පුරවල දුර මේ පිදුරු පුරවල බොන වතුරක් ඇත්තෙම නැහැ. ඒ මිනිස්සු මේ මේ දෙන්න මෙහෙන් එලව ගන්න කරපු දෙයක්. ඊට පස්සේ තුන්වෙනි වතාවටත් ආනන්ද කියනවා බුදුහාමුදුරුවෝ තනකල කියනවා ආනන්ද වතුර ටිකක් තියෙනවා හොඳයි. ආනන්ද හාමුදුරුවෝ නිදා මේ මේ පිදුරු පුරලා ලිඳක් ගහට කියලා කල්පනා කරලා කියනවා මාගේ සරුවචනාංශේ සාරාංශික කල්පලක්ෂයක් ඇසිස් මස්ලි දන් දීලා තියෙනවා. ඇයි මේ වතුර ටිකකට මේ වැඩේ වෙන්නේ කියලා. ඇයි මේ වතුර ටිකක් අපිට හිග වෙන්නේ කියලා. එතකොට ඒක පාට ලිඳ පිළිලා අර පිදුරු ඔක්කොම ගහගෙන ගිහිල්ලා ලිඳෙන් උල් වතුර එන්න පටන් ගන්නවා. පිරිසිදු වතුර. ඉතින් ආනන්දමර පාත්‍රේ පුරවාගෙන ගිහිල්ලා බුදුරජාණන්ට පූජා කරපුවාම බුදුහාර කියනවා වතුරෙන් ඇති වැඩේ මොකක්ද ආනන්ද සදාකාලික වතුරෙන් සම්තිච්ච මිනිහට කියලා ආනන්දමරට මේ ගාතාව කියනවා. කිං කෛරා උදපානේන ආපාතේ සබ්බතාසියෝ කාටරි පිපාසයක් තියෙනවනම් ආනන්ද වතුරේ වටිනාකමක් තියෙනවා. පිපාසයක් නැති වෙච්ච මනුස්සයට වතුර ඉක්නන්න බෑ. ඉතින් මේ කතාව ටිකක් හරස් වෙන කතාවක්. මොකද බුදුරජාණන්සේට පෙන්වන්න ඕනේ කාරණා දෙකක්. වතුර ඕනකම නෙවෙයි තියෙන්නේ. ආනන්ද හිතාන්නේ ආනන්ද හමුදා හිතාන්නේ දැනුයි බුදු ආමදෝ සරුවච්ඥයි කියලා මෙතෙක් වෙලා වතුර ඉල්ලා සාරා සංඝේ කල්පලක්ෂයක් පෙරම් පුර බුදුහාමුදුරුවෝ උතල බෙන්න ඕන කියලා හිතුවේ නැහැ. වුණාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ලොකු සතුටක් ඇති වෙනවා. අපේ බුදුහාමුදුරුවෝ සරුවඥයි කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනකොට උඹ දැනගත්තත් නැතත් ආනන්දවන් සරුවඥ තමයි. පෙන්නන්න උඹ යන්න ගිහිල්ලා වගේ දෙයක් කරන්න ඒකට ඔබට තේනවා. අනිතික වතුර තියෙන කෙනෙකුට වතුරෙන් වැඩි වැඩි මොකද්ද කියලා. එනිසා මේ සබ්බන් කියන පදේ කවුරු හරි තේරුම් ගත්තා නම් ওই කෙහෙල් ගෙඩියේ කෙහෙල් වල ලොකු ඇවරි ඉල්ලන එකක් නැහැ. මගුල් ගෙදරදී ඉස්සල්ලාම වතුර ඇල්ලුවේ නැහැ කියලා තරහ වෙන එකක් නැහැ. කොහොම කෙරුවත් ඕකේ තියෙන එකයි. ඉතින් ඒ දේ ඒ විදිහට මේ සමාකාරව තියෙන භව ස්වභාව ගති වල තාරාතිරං හදාගත්තට පස්සේ මනුස්සයා ඒ තරම්ම දුක් විඳිනවා. මේ සමස්තයම බැලුවොත් අපි ගෙයිගිම්බෝ වාගේ ලිම්මැඩියෝ වාගේ මේ දන්න එක අල්ලගෙන ඒක උසස් කරන මදිවට රුපියන්ට අමාරුයි. උසස් කරනවා අනුන්ටත් කියපානෝ ඕම් බලපන් මම ඉන්න තැන කියලා. සියල්ල දක්නා දන්නා කෙනාට පේනවා මේ මිනිස්සයා අර පටුකම නිසා පුංචි දෙයක් අල්ලගෙන ඒක අඳුර පාන හැටි. දැන් අද බෙලඳ ලෝකේ තියෙන බඩුවක් ඇත්තෙම නෑ අඳුරේ විතරමයි තියෙන්නේ. හීයේ නෑ. විසිල්ලක තියෙනවා බල්ටි නෑ. එහෙව් ලෝකයකට තමයි අපේ දරුවොත් පිට උපත් කියලා තියෙන්නේ බල්ටි නැතත් කමන්නේ විසිල් එක තියෙන තැනකට යවන එකයි තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ සරුවච්චන් වහන්සේ වගේ කෙනෙක් මේ සබ්බ කියන එහෙම නැත්නම් මේ සමස්ත කියන දේ මේ භාවනාවෙන් සතියෙන් සම්පූර්ණ වෙනවා කියන එක පිළිබඳව අපිට සෑහදාරණ තැකයක් තියෙනවා. එයිසා හුඟක් වෙලාට අහනවා ස්වාංශ ගෙදර ඉනකොට දවසට කොච්චරලා භාවනා කරන්න ඕනද? කොච්චරලා සතිමත් වෙන්න ඕනද කියලා. ඉතින් පැයක් හැමදාම කරන්න පුළුවන් ඇත්තටම සන්තෝෂයි. ඇත්ත තමයි කතාව බොරු නෑ. නමුත් පැය 24කුත් මදි. පැය 24ම හරි කරලා මේ සමස්තය තේරුම් ගත්තොත් තවදුරටත් ආයි පිපාස ගතියක් නෑ. තවදුරටත් මේ පරිශන කරන ගතියක් නෑ. අන්න ඒ සමස්තෙම නැති වුණත් සමස්තයට කිට්ටු වීම සිද්ධ වෙනවා. Taman අර මූල කර්මස්ථානය ඒකේ පෙන්වන්න පුළුවන් හැම පැතිකඩම බලලා මූල කර්මස්ථානයේ ගුරුසු අවස්ථාව, සියුම් අවස්ථාව, අතිසියුම් අවස්ථාව කියන මේ කාරණා තුන හරියට දැක් ගන්න පුළුවන් නම්. එහෙම නැත්නම් මේ අතිසියුම් වෙනකොට පාවා දීලා නැගිටින්නේ නැත්තම්. එහෙම නැත්නම් අතිසියුම් වෙනකොට නින්දට යට වෙන්නේ නැත්තම්. එහෙම නැත්නම් අතිසියුම් නොවේවා කියලා හිතන්නේ නැතුව යන්න ගත්තොත් මේ එක අරමුණක මේ විපරිණාමේ මේ රචනයේ දිහා බලනකොට තේරෙනවා ඒක මේ සමස්තෙට දිය වෙන හැටි තමයි ඔය ගොරෝසු බව සියුම් බව අතිසියුම් බව කියන්නේ. අතිසියුම් බවට ගියා කියලා අරමුණ නැති වෙන්නේ අරමුණ සමස්තය තුල දීවි යෑමක් සිද්ධ වෙනවා. හරියට ගංගානංග සරබු ගඟ බ්‍රහ්මපුත්‍ර ගංගාව මුහුදට දිය වෙලා යන්න වගේ ගඟ නැති වෙන්නේ නැහැ. ගඟට ගියාට ගඟ මුහුදට ගියාට පස්සේ ඒක මිරිදිය නෙවෙයි කරදිය බාටපත් වෙනවා. නමුත් මේ අසවල් ගඟ කියන නම නැති වෙනවා. මොහොතට එකතු වෙනවා. ඒ වගේ අපි මේ භාවනා කරන අරමුණ ඒක හොඳටම සමස්තය තුල දී වෙනකොට සියලු සංස්කාර ධර්ම තුල දී වෙනකොට අරමුණෙහි මේ දියවීම බලන කෙනාගේ මම ආයනයක් දී වෙලා යනවා. ඒ කෙනාගේ මාන්නයක් දී වෙලා යනවා. තණ්හාවක් දී වෙලා යනවා. ඒකයි අපිට ඒක දිහා බලන්න බැරි. ඒක තමයි අපිට කම්මැලියක්. නිදිමත ගතියක්, කෙලින් ඉන්න බැරි ගතියක්, එපා වෙන ගතියක්, තනි වෙන ගතියක් එනවා. ඒක වාසියට සලකන්නේ මෙහෙමයි. භාවනා කළ කොච්චර සුළු වෙලාවකින් එපා වීම එනවද? ඒ තරම්ම භාවනාව සක්‍රීය භාවනාවක් සිදු වෙලා. නමුත් මේ එපා වීම වෙන්නේ මේ ඒකත්වයේ ඉඳලා නානත් නානත්වයේ ඉඳලා ඒකත්වයට යන්න හදන වැදගත් සම්දිස්ථානයක් කියලා දැනගෙන හිටියොත් එයා දන්නවා ඊට පස්සේ තමයි භාවනාව පටන් ගන්න කියලා. මෙතෙක් කෙරුවේ භාවනාවට පිටිය සකස් කිරීම විතරයි. ඒ නිසා අපි කරන්නේ භාවනා පිටිය සකස් කළ භාවනා වෙන්න හදනකොට කම්මැලි කියලා සලුවක සාදාල් නැගිටලා යනවා. එතකොට අපිට නානත්වයේ ඉඳලා ඒකත්වයට යන්න හම් වෙන්නේ නැහැ. අපි හිතමු කවුරු හරි මේ බණ තේරිලා හෝ කමඨාන සුද්ධ වෙලා හරි එහෙම ඒ අරමුණ සියුම් වෙලා නොදැනිලා එතෙන්ට ගියත් හිටියයි කියලා අදිෂ්ඨාන කරන ගිහලා හිටියට පස්සේ ආට පේන්න පටන් අර ගන්නවා. දැන් අරමුණ නැහැ, සතිය තියෙනවා, මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. මේ පැවැත්ම 100%ක්ම තියෙනවා. හැබැයි හිත අසවල් දේ එල්ලිලා නැහැ. අරමුණු වෙලා නැහැ, එල්බගෙන නැහැ, ආලම්බණේ වෙලා නැහැ. අනිමිත්ත තියෙනවා. මෙහෙම ඉන්නකොට ඉඳපු ගමන් කිසිම ආසන්න හේතුවක් නැතුව, පේන හේතුවක් නැතුව ආය අරමුණු මතුවේ. එතකොටත් මෙයා නැගිටලා යනවා බලන්න මොකක් හරි හුනියමක් තියෙනවා මේකේ. මේ ෂෝක් එකට භාවනාව සමාධිගත වෙලා මොනක් අපේන්නේ නැත්තන්ට ගියාට පස්සේ කවුරු හරි කැස්සා. එනතම් වැස්සා. නැත්තම් මැසේ කැලේ යවුවා. මොකක් හරි දෙකෙන් ආයේ නැති අරමුණ ආවා කියලා මගේ අවාසනාවක් කවුරු හරි මට තරහකාරයෙක් කියලා අර නැති භාවයට යන්නේකේදී කොහොම හරි කරලා මොන දහංගටයක් දාලා හරි බේරගත්ත කෙනාට හිතා ගන්න බැරි වෙනවා මේ මොනවත් නැති තැන ඉඳලා මම ගස්සලා පස්සර පස් කුන්දර පයින් දමලා එනවා වගේ ආයෙක පාට අරමුණ වලට එනවා. ඉතින් ඒකට කිව්වොත් අරමුණ ඇතුවා හෝ වේවා අරමුණ වෙන ධර්මණයට ගියා හෝ වේවා කලවම් වුණාට ඔබට නැවත අරමුණට එන්න පුළුවන් නම් මූල කර්මස්ථානට ඒක තමයි භාවනාවේ තියෙන වැදගත්ම සම්දිස්ථානය. ඒක බලාගෙන ඒක අකරතැබ්බයක් නෙවෙයි ඒක වාර්තා කරන්න පුළුවන් නම් ආඩම්බරෙන් කිසිම අරමුණක් නැත්තනක ඉඳලා මම මගේ අරමුණට ආවා. එහෙනම් මේ රූප ශබ්ද ගන්ධ රස විශේෂයි නන්නත්තර වෙච්ච හිත අරමුණට ආවා. එසේ ආයසරයක් එම ආවනම් ඒක හරියට වාර්තා කරන්න පුළුවන්. එයාට පුළුවන් ආයසරයක් දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් විදිහට අරමුණේ බානවා. ඒතකොට ආයසරයක් අර රවුමම ගෙනියනවා. ආය අරමුණ සියුම් වෙනවා ඒක නැති භාවයට යනවා නැත්නම් හිත පිට යනවා පිටල ආය අරමුණට එනවා එනකොට අරමුණ ගොරෝසු වෙලා මෙන්න මේ රවුන්ඩ් කැරකෙනකොට කොච්චර කාලයක් ඇයිද මෙයාට මේක තමයි පටිච්චසමුප්පාදය කියලා තේරුම් ගන්න. මම මේකට තැවුනොත් සන්තෝෂ වුණොත් පටිච්චසමුපාදය දකින්න බෑ. මේක සිද්ධ වෙන්න ඇරලා සමස්තය දිසා කාලේ සහ දේශේ වශයෙන් සමස්තය දිස බලාගෙන ඉන්න පුළුවන්. සාමාන්‍ය භාෂාවෙන් අපි කියන්නේ නිකන් ඉන්නවයි කියලා. ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ, ඥානෙ දාන්න යන්නෙත් නැහැ. මේක වෙන්න ඇරලා මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒකට ඉතින් කට ඇරලා කියන්න පුළුවන් විපස්සනාව කියලා. එතකොට යමක් නොකර සිටීම නැත්නම් ප්‍රතික්‍රියා නොකර සිටීම තමයි තියෙන්නේ. එතකොට යාට තියෙනවා මේ සියල්ල නැති වෙන අවස්ථාවකුත් තියෙනවා. නැති දෙයින් ඇති වෙන අවස්ථාවකුත් තියෙනවා. දෙකෙන් එකකටවත් අභිනන්දනය නොකරයි. ඒ දෙකෙන් එකටවත් අපේක්ෂාවක් නොකර දෙකෙන් එකකටවත් නැති උනායි කියලා පශ්චාත්තාප නොවි බලා සිටීමේ ගුණයේ තියෙන එකම සතා මනුෂයා විතරයි. අනිත ඕනම කෙනෙකුට ඇති තැන ඉඳලා නැති වෙනකොට හෝ නැත්නම් ඉඳලා ඇති වෙනකොට හිත සැලීමක් ඇති වෙනවා. ඡන්ද නන්දි නැත්නම් ආශාවල් ඇති වෙනවා. ආහන්නේදී අඩු වෙලා තියෙන බව පිළිගන්න පුළුවන් අපට. නැති වෙලා නෑ තාම. ඉතින් නිසා ඒක බලබලා හොඳට භාවනා කරනකොට අරමුණ නැති වෙනවා. මේ දැන් මුකුත් නැහැ කියලා ඉන්නකොට ඔන්න අරමුණ මතුවෙනවා. ඕන මූල කර්මත්තන්න යන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේදී මූල කර්මත්තානේ කියලා විශේෂකුත් නැතුව නැතුණයි කියලා විශේෂකුත් නැතුව විනාරමුණට ගියා කියලා විශේෂකුත් කරන්නේ නැතුව මේ තුනීම සමහිත තියනවාට කියනවා ශ්‍රද්ධාව කියලා. ඉතින් ඒ ශ්‍රද්ධාව නැත්තම් අපි මූල කර්මස්ථානේ ඉන්නකොට සතුටු වෙනවා. නැති වෙනකොට කනගාටු වෙනවා. එහෙම නැත්තම් වෙන අරමුණකින් හිත පැහැරගත්ත ගමන් දැහැගත්ත ගමන් කනගාටුට යනවා. ඒ ඔක්කොම වෙනවා නම් ওই සබ්බ කියන එක මේ සමස්තය තුල උඹ බැලුවත් කවුරු බැලුවත් ඕක තමයි වෙන්නේ. උඩ පශ්චාත්තාප වෙන එක විතරයි උඹට කරන්න පුළුවන්. ඒ විපිලිසර භවෙන් පශ්චාත්තාපකමෙන් දුකක් මිස කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ. තව ඒ බඳුරට ඇති දේ පේන්නේත් නැතුව යනවා. ඒ නිසා හොඳට මේ ඇති දේ දැක ගන්න අසුලුව එතෙන්ට එනකම්ම ගෙනියලා භාන ඉතාම අරමුණ ඉතාම සිුම් වෙනකම් සති ඉතාම සිුම් වෙනකම් කරලා ඒකට වැඩේ බාර දීලා සතියට වැඩේ බාර දීලා ඒ ඇතිවීම නැතිවීමට වැඩේ බාර දීලා විනිශ්චය නොකර පශ්චාත්තාප නොවේ බලනිනවා නම් මිත්‍යයකට කියනවා తాදී මනස නොසැලෙන මනස කියලා. අනේ නොසැලෙන මනස යනකොට අපි සමස්තය දිහා තමයි බලන්නේ. ඉතින් මේ සමස්තයේ මමත් පුංචි එකෙක්. තවත් එකේරුත් පුංචි එකෙක්. කවුරුවක්වත් ලොකු නැහැ. සමස්තය ගත්තාම බුදුහාමුදුරුවොත් ලොකු නැහැ. එහෙම ලොකු කෙරුවොත් ඒ කියන්නේ සබ්බන් කියන පදේ අවිලා කොච්චරද කියනවනම් ඒ සමස්තය දැක්කත් සමස්තය අභිනන්දනය කරන්නේ. සමස්ත සබ්බං නාබිනන්දති තංකිසේතු පරිඥාතං තස්සහති වදාමි. එමසකේ තියෙන පිරිච්ඡ ගතිය නිසා සලකන්නේ. එදි මේ සබ්බම් පදයට පස්සේ තියෙන නිබ්බාණං කියන පදේ. ඉතින් නිබ්බාණං පදෙත් කතා කරලා තියෙන ඒකත් අභිනන්දනය කරන්නේ නැහැ කියලා. ඉතින් අටුවාචාරින් වහන්සේලාට එම හරි අපහසුකටපත් වෙනවා නිබ්බාණේ බේරලා දෙන්නේ. මේක නම් ඒකාන්ත අභිනන්දනයක් තමයි. ඒකෙන්නේ අපි මේ ගෙවල් දොරල අතෑරි, ඒකෙන්නේ ගෑණි දොරල අතෑරි, ඒකෙන්නේ රත්තරන් මිනිමුණ අතෑරි මේක අභිනන්දනය කියලා. බුදුරණන්සේ සඳහන් කරනවා සර්වඥන්සේ ඒකවත් අභිනන්දනය කරන්නේ මොකද නන්දිය කියන එක දුක් දෙන එකක්. ඒක විහිසකටපත් කරන එකක්. ඒ නිසා එතෙන්ට යනකම් හැම කෙනාම කියනවා නිවනට ගියාම තන්නි කර අයිස්ක්‍රීම් එකක් වගේ අයිස්ක්‍රීම් උත් කන්න පුළුවන් කෝන් එකක් කන්න පුළුවන්. විසිකරන්න දෙයක්ම නැහැ. ඉතින් කට්ටිය දිව දික් කරගෙන යනවා. අයිස්ක්‍රීම් එක ළඟට දෙනකොට කියනවා ඩයබටිස් කියලා. දැන් තියෙන අයිස්ක්‍රීම් එක කා ගන්න විදිහ නැහැ. කෑවොත් සිකර් නගිනවා හේන නහුතෙට. ඉතින් අන්න ඒ වගේ එකක් තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ආගම අර ගැඹුරු කොට සතහැරලා මේ මිනිස්සු අර මේ බూరుවන්ගෙන් බර අදිනකොට බూరుවා ඉස්සරහින් කැරට්ටලයක් පේන්න එල්ලගෙන යනවා. ඉතින් බూరుවා කැරට්ටලිය ගන්න යනකොට තමන්ගේ බඩු ටික ඉබේ මෙතෙන්ට යනවා. හැබැයි ඒ කැරට්ටලේ කවදා කණ්ඩා හම්බ වෙන්නේ නැහැ. ආන්නේ වගේ මේ නිබ්බාණං කියලා සබ්බං කියලා අපි මේ හොයන්න හදන දේ මේ සමස්ත පෝසත්කම සමස්ත ජනප්‍රිය භාවයේ සමස්ත ඥාණය සමස්ත පාලන ශක්තිය ලැබුවට පස්සේ තමයි තේරෙන්නේ ඒකේ ගන්න දෙයක් නැහැ කියලා. ඒ නිසා යමක් ලැබෙනකන් පුදුමාකාර කුතුහලයක් සහ එළවුමක් මනුස්ස ශරීරය තුල තියෙනවා මනුස්සයේ හිත තුල තියෙනවා ඒ නිසා දෙඤ්ඤන් සල්ලි වලට තමයි වැඩ ගන්න පුළුවන් වෙන්නේ මොන දෙයක් හරි දුන්නොත් ඊට පස්සේ මනුස්සයා ඒ මනුස්සයා දන්නවා මේ හම්බ කරපු දේව ප්‍රාර්ථනා කරපු දේ ලැබෙන්නේ නැහැ. හැමකෙනාම හිතන්නේ මිනිහෙක් වෙන්න නම් කොළඹ යන්න ඕනේ. මිනිහෙක් වෙන්න නම් ගෑණියක් ගන්න ඕනේ කියලා කතාවක් අපේ පැත්තේ තියෙනවා. කොළඹ ගියාට පස්සේ හරිය හරියන්නේ නැති වෙනවා. ගෑණියක් ගත්තට පස්සේ විනාසයි 16ක් වෙනවා. බැලේක් වෙනවා. හැබැයි හම්බ වෙනකන් නම් මැනිකෙට මොනවද ඕනේ සාරිද ඕනේ වලලුද ඕනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා තමයි කියන්නේ. ගත්තට පස්සේ තීත්ත ගුණ වරපෙන් පරිණ. වංගෙඩියෙන් දමලා ගන්න. ටික්ක සාද කරලා දාන්න. ලැබුවට පස්සේ තමයි තේරෙන්නේ මේ ඉල්ලන මෝඩකමේ තරමට හම්බ වෙනව වෙනව වෙනවමයි කරපු කනුල හැටියට. තෝ ඉල්ලන ඔක්කොම තොට හම්බ වෙනවා. ඒක තමයි තොට දෙන්න පුළුවන් දඩෝ. ජිනේ කදරියන් දානේනේ. කෑදරට දීපං. සච්චේන අලික වාදිනං ඕන බොරු කෙනෙකුට ඇත්ත කියපං. ඉවරයි. ඉතින් ඒ තැනට බුදුරජාණන්සේපත් වෙලා අපි මේ මඟට ඇවිල්ලා තියෙනවා දැන්. අපි ආශා කරන මේ නිශ්චල චංචල වස්තු අපි අතහැරලා තියෙනවා. අතහැරලා අපි යම් කිසි ප්‍රමාණයක අරණ්‍ය වාසී ජීවිතය, පැවිදි ජීවිතය නැත්නම් භාවනා ජීවිතයක් ගත කරනවා. තාම අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුකෝ නැති වෙන්නේ අපි මේක මූලධර්ම වශයෙන් හෝ එහෙම නැත්නම් අපි අංශු මාත්‍ර වශයෙන් ඒ තමයි භාවනා කරන අරමුණේ සමස්ත දැක්කනම් සීළු පැතිකඩ දැක්කනම් එයා ඊට පස්සේ ඒක අනුමාන ඥාණයෙන් දන්නවනම් ඒක තමයි හැමතැනම තියෙන්නේ කියලා. ඒත් තියෙනවා මේක මේ ජීවිතය ඇතුළත ළඟාවිය හැකි පරිේශනයක් මේකේ තියෙන. ආයි මෛත්‍රී බුදුහාමුදුරු එනකන්වත් එහෙම නැත්නම් කවුරුත් ඇවිල්ලා අපිට ජැක් ගහනකන් ඉන්න ඕන කමක් නැහැ. ඉතින් ඒ අනුව බලනකොට මේ සබ්බන් කියන පදය ඊට පස්සේ හැබැයි ගොඩක් මේ තේරවාදී ඇතුළත පටලවිලි තියෙනවා. සබ්බන් බික්කවේ පරිඤ්ඤයයන් කියලා දුක්ඛාරී සත්‍යය තියෙනවා. පරිඤ්ඤය සත්‍යය. පරිඤ්ඤය කියලා කියන්නේ තමන් වෙත පැමිණෙන හැමදේම හොයාගෙන යන්න එපා. තමන් වෙත පැමිණෙන දුක පැනිරහයි කියගෙන ඉන්නවා මිසක්කා මේ දුක් හොයාගෙන ගිහිල්ලා විඳලා නිවන් දකින්න හදනකට කියන්නේ අත්කලමතාන යෝගය කියලා. ඒ නිසා සබ්බන් කියලා කියන්නේ එළඹ සිට සිහියෙන් ගතකරනද තමන් වෙත පැමිණෙන ඕනම දෙයක් පැමිණෙන්නේ දරන්න පුළුවන් නිසයි. කදාකවත් දරන්න බැරි එකක් එන්නේ ඒ නිසා ඒක මේ සමස්තයේ කොටසක්. මම සමස්තය දිහා බලනවා කියලා ගත්තොත් ඒ සමස්තය තුල රූපයක් නියෝජනය කරාට රූපයක් පේන්න තිබුණාට මේක සංකල්පයක් තියෙනවා. අපි යථාර්ථ කරගෙන දිගමන දිගපල්ල වශයෙන් ඉලක්කම් වශයෙන් ගණන් දාන්න ගියාට තුල තියෙන සංකල්පයක් කියලා කිව්වහම ඒක උගෝදෙනෙක් හිතනවා මේක ගූඪ සාත්‍යයක්, গুপ্ত සාත්‍රයක් කියලා. ඇත්ත තමයි පෘථජ්ජනයට ඒක එහෙම තමයි. නමුත් සීක පුද්ගලයාට පේනවා මේ සංකප්ප ටිකක් මෙතන තියෙන්නේ. ඒ සංකප්ප රාගෝ පුරිසස්ස රාගෝ. නැති කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ තියෙන විචිත්‍ර චිත්‍ර දේවල් නෙවෙයි කාමේ කියන්නේ. ඔබ උඹේ රුචිමට මනාපෙට උඹේ කැමැත්ත අකමැත්තට පුදුම බැඳීමක් තියෙනවා. මගේ රුචිය කියලා. ඒකට උඹ දාස වෙලා තියෙනවා. ඔබ ඒක ඔප්පු කරන්න උත්සාහ කරලා කවදාද මේ රුචිය ඉෂ්ට වෙච්ච වෙලාවට තේරෙයි ඒකම දඬුවමක් වෙනවා. ඉෂානති කාමා යානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ සංකප්පවල තියෙන්නේ සංසග්ගයක් තමයි. තවක් මොකක් හරි එක ඇලි ගලි වාසය කරන්න තියෙන ආසාවක් තමයි සංසංකප්පවල තියෙන්නේ. ඉතින් බටහිර මානසික විද්‍යාවේ සංසග්ග කියන වචනේ තමයි මුළු එකම විස්තර කරන්නේ මේ අපේ මුළු දවසේම හැසිරීම කාමයේ සන්තරපණය කිරීමට කරන අසාර්ථක ප්‍රයත්නයක්. ඉතින් ඒකේ අපි පරාදයි මොකද තිරසනාට ඇතිවෙන්න ඒක තියෙනවා ඒත් උතිරිසං. අපි මේ ශිෂ්ටාචාරයක් හදාන එක පොඩ්ඩක් අයින් කරගත්තා ඕනකමින් එදා ඉඳලා කසාදි කියන්නේ දික් කසාදයක්. සල්ලි කියන්නේ උද්ධමනයක්. මේ දෙක තමයි මිනිස්සු හදාගත්ත කුණු හර්ප දෙක. ඒක මේ ලෝකෙ දිහා බලාන මේ ලෝකයා මේ කාමය තන වඩා ගන්න හැදෙන හැටි, සල්ලි තන වඩා ගන්න හැදෙන කියලා විඳින හැටි බලනකොට ඒ සමස්තය දිහා බලන කෙනාට ලොකු ඥානයක් ඇති කර ගන්න පුළුවන්. මොකද පොතෙත් ඒකම තියෙනවා. අපි හිතන්නේ එතෙන්ට ගිහිල්ලා කරන්න ඕනේ නෑ ඒකම අවශ්‍ය නෑ. මේ සංකප්පයක් පිටිපස්සේ සංකල්පයක් පිටිපස්සේ මේ දුවන්නේ. ඒ සංකල්පය සංසර්ගයම නෙවෙයි කියලා බුදුහාම සඳහන් කරනවා සියලු ඉදරම් පිනවීම කාම තණ්හා වශයෙන් පෙන්වනවා. ඒ නිසා දැනට අපි ඇත්තටම ඉදරංගෙන් 99% පුරවලා තියෙනවා. ඒක අපිට මේක තැනක පැයක් ඉඳගෙන ඉන්න පුළුවන්. ඒක අපිට ඒ වෙලාවේදී ලෝකේ අමතක කරන්න පුළුවන්. ඒක පුදුමාකාර කැපකිරීමක් කරලා තියෙන නමුත් පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා. ඒක මේ ධර්මයේ බණහනකොට තේරුම් ගත්තොත් අපිට පුළුවන් වෙයි මේ ලබාගත් 199 ගැන සතුටු වෙන්න. නැත්නම් අපි කරන්නේ තාමන ලැබිච්ච 100ට ගැන පශ්චාත්තාප වෙන එක. ඉතින් ඒක සුතමේ ඥානෙ තේරුම් කළ දෙනවා මේ සබ්බං කියන පදේ තේරුම් කිරීම. කවදා හෝ මේක ළඟා කරුවත් සබ්බන් ලබා කරුවත් ඔය කියන සතුටට නෑ මොකද ලෝකේ ඉන්න 100ට එකක් විතර වෙන ධන කුවේරයෝ අන්තිම සල්ලි හම්බ කර මිනිස්සු බලපුවාම ඒ මිනිසුන්ට සල්ලි වීදම් කරගන්න වෙලාවක් නැහැ. වීදම් කිරුවොත් බිස්නස් එක කඩාවැටෙනවා. ඒ නිසා තනි කකුලෙන් ඉන්න ඕන. රැට නිින්ද යන්නේත් නැහැ. මේක හොරකම් කරයිද දන්නේත් නැහැ. ඉතින් ඒ වළක්වන්නත් බෑ. ඒකේ ඉදිලා ගත කරන ඒ අතින් බලනකොට මේ එදා වේල හම්බ කරන මිනිස්සු කොච්චර සතුටින්ද ඉන්නේ කියලා මේ මිනිස්සු හූල්ලනවා. කොහොමද අර එදා වේල හම්බ කරන එක කියනවා අරූට නම් හිතූ පැතූ සම්පත් හම්බෙලා ඌ සැපේ ඉන්නේ ඇති කියලා. ඒක මේකා ගැන කල්පනා කරලා සැප හිතනවා මේකා ඒකා ගැන කල්පනා කරලා සැප හිතන නිසා දෙකේ එක එක සැපේ නැහැ. ඉතින් මේ සමස්තේ බලන කෙනාට මෙන්න මෙහෙම සතුටක් ඇති වෙනවා බුදු කෙනෙක් මේක දැකලා අපට කියලා දෙනවා. උඹලෝ යන්න හදන තැනට ගියාට ඔය කියන පිපාස සංසිද්ධියාවක් වෙන්නේ නැහැ. ඔය දැනටම ලබලා තියෙන 100ට ගාන කල්පනා කරපන්. අපිට මේක තැනක මෙහෙම බණක් අහන්න පැයක් වාඩි වෙලා ඉන්න පුළුවන්කම එකම මාතෘකාවක් ගැන කතා කරන්න පුළුවන්කම මොන තරම් ලගාවීමක්ද අපි ඒක සතුටු වෙනවද ඒ ඒ ලබලා තියෙන ඒක ගැන සතුටු නැත්නම් නොලැබිච්ච ගැන කල්පනා කරනවද කියලා බැලුවොත් සමස්තය ලැබුණත් ওই ටිකම තමයි ඉතින් ඒක නිසා සමස්තේ තේරුම් ගන්න ගන්න සබ්බන් තේරුම් ගන්න ගන්න බණ අහන්න අහන්න තමන් දැනටපත් වෙලා තියෙන ලබාගෙන තියෙන ඒ තමන්ම සාක්ෂාත් කර ගන්න දේවල් පිළිබඳව ලুকু සතුටක් ඇති ඒක අත්‍යවශ්‍යයි භාවනා දියුණුවක් ඇති වෙන්න. ඒකට කියනවා සුන්දර වූ ගමනක් ඇති කෙනයි කියලා. එහෙම නැත්නම් මේ කටකෝලක් ඇඹුල් රහක් තිත්ත රසක් වශයෙන් මේක අඬාගෙන ජීවත් වෙන මිනිස්සු තමයි භාවනා ලෝකේ ඉන්නේ. ඔක්කොම මූණ නිකන් හින ගැහිච්ච සෝම් පිටිනි වගේ ඔය තියාගෙන ඉන්නවා මේ අයි කාපුවා මේ භාවනා කරනවා කියලා. එහෙම වෙන කමක් නැහැ. භාවනා කරන ගමනොත් හොඳට hina වෙලා සතුටින් ඉන්න පුළුවන්. මොකද දැනට ලැබලා තියෙන ගැන සතුට වෙන එක. ඒක සමස්තය නොවන බව දැනගන්න එකත් ලොකු දෙයක්. හැබැයි අපි මේ වගේ පිටසක් බලනකොට 50 60 70ට වැඩි අපි ලබලා තියෙනවා. ඒ නිසා මේ සමස්තය ගැන සලකලා සියල්ල ලැබීම සිදු වෙන්නේ මේ ලෝකෙදී නෙවෙයි මේ ලෝකේ කිසිම දවසක කේවල පරිපූර්ණ භාවයක් නැහැ. ඒක සිද්ධ වෙන්නේ පරිණිරවාණයේදී. සෞපදිශේෂ නිර්වාණයේදී තේරුම් ගන්නවා මේක. අන්නේ තේරුම් ගැනීමදී නිවන කියන එක තේරුම් ගන්න ඉස්සෙල්ලා තේරුම් කරන්න ඉස්සෙල්ලා තමයි මේ සබ්බන් කියන පදේ තේරුම් කරලා දෙන්නේ. ඒ නිසා අපි මෙතෙක්කත් ගමන් කළ මාර්ගයේ සමාත් සාක්ෂාත් කරන ශික්ෂා ඒකදීම ළඟා කරලා ඇති දේවල් සතුටු වෙලා ඒ ක්‍රමෙමයි කායිමත් කොපි කරන්න යන්න එපා. ඉදිරියට යෑමට මේ ධර්මදේශනාවත් ධෛර්යයක් ශක්තියක් සතුටක් සතුට කාරණාවක් වේවා කියන මාතෘකාවේ දේශනාව නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.